කරගෙන දේශනා කළ දේවදූත සූත්‍රයේ සඳහන් ගාථාවක් අද මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තබා ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ දේවදූත සූත්‍රය මගින් අවධාරණය කළේ මේ ලෝකයෙන් යම්කිසි කෙනෙක් ඉක්ුත් වෙලා ගියාට පසුව ඒ පුද්ගලයාගේ මනුෂ්‍ය ලෝකයේදී ජීවත්ව සිටියේ කාලයේදී කරන ලද යම් යම් වැරදි ක්‍රියාවන් නිසා ඒ උපත ලබන අයහපත් ස්ථානවල විපාක විඳින ආකාරය පැහැදිලි කර දීමට බුදුරජාණන් වහන්සේ දීර්ඝ ලෙස මෙම යමපල්ලන්ගේ ලෝකයේ පිළිබඳව ඒ දුක් විඳින ආකාරය පිළිබඳව දේවදූත සූත්‍රයේ දේශනා කළා. ඒ සූත්‍රයේ අවසානයේ උන්වහන්සේ ඒ සියලුම කරුණු සමාලෝචනය කරලා දේශනා කරපු ගාථාව තමයි මා මුලින් සඳහන් කළේ. පින් කිරීමට ප්‍රමාද වෙන උනන්දු නොවන අය පහත් ලෝකවල උත්පත්තිය ලැබලා බොහෝ කාලයක් ශෝක කරන බව ඔවුන්ට දේව දූතයන් චෝදනා කරන බව මේ ගාථාවේ අදහස. පින්නතුනේ මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන පුද්ගලයන් ඒ ජීවත් වෙන ක්‍රමය අනුව මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමට පුළුවන්. එහෙම නැතුව මේ ජීවත් වෙන කාලයේදී පස්පව් දස අකුසල් ආදී අයහපත් ක්‍රියාවලිය දෙන පුද්ගලයා මරණින් පසු විවිධ තලවලට විවිධ ස්ථානවලටපත් වෙලා ස්ථානවල විවිධාකාරයෙන් විවිධ පීඩාවලට දුක් විඳීම් වලට භාජනය වෙන බව ඔබ හැම දිනාම හොඳින් දන්නා කාරණය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අවධාරණය කරන්නේ මේ යමපල්ලන්ගේ ලෝකයේ ඒ පුද්ගලයන්ට දඬුවම් විඳින්න සිදුවන ආකාරය. යම්කිසි පුද්ගලෙක් යම ලෝකයේ උත්පත්ති ලැබුවාම යම රජ්ජුරුව තමයි ඒ පුද්ගලයාට දඬුවම් නියම කරන්නේ. මේ පුජ්‍යලයා යම ලෝකේ ඉපදුනාම ඒ යම ලෝකේ ජීවත් වෙන ඒ නිරේ ජීවත් වෙන අනිත් નિરાයිකයන් මේ පුජ්‍යලයා අල්ලගෙන යනවා යම රජුරුව ළඟට. ගියාට පසුව යම රජුරුව ඔහුට දඬුවම් නියම කරන්න සූදානම් වෙනවා. මේ දඬුවම් නියම කරන්නේ ප්‍රශ්න අහලා ඒ යම රජුරෝ ප්‍රශ්න කීපයක් අහනවා මේ පුද්ගලයාගෙන් ඔබ දේව දූතයෝ දැක්කේ නැද්ද මිනිස් ලෝකේ ඉන්නකොට දේව දූතයෝ දුටුවේ නැද්ද මේ දේව දූතයන් කියලා කියන්නේ ජාති ජරා ව්‍යාධි දණ්ඩ මරණ කියන මේ අවස්ථා තුන එහෙම නැත්නම් කුඩා දරුවා, මහල්ලා, රෝගියා, අපරාධකරුවා, මලමිනියක්. මෙන්න මේ දේවල් දැකලා මේ අවස්ථාවලදී ජීවිතයේ පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන යහපත් මිනිහෙක් විදියට කටයුතු කරන්න සිටුවේ නැත්තේ ඇයි? ඔබ දුටුවේ නැද්ද කුඩා දරුවෙක් ඉපදිලා ඉන්න හැටි? මේ කුඩා දරුවාගේ ජීවිතය දිහා බලලා ඔබ සිතාගත්තේ නැද්ද? මම යහපත් පුද්ගලයෙක් විදියට ක්‍රියා කරන්න. එහෙමනම් ඔබ ආද පසුතැවිලි වෙනවා. ඔබට දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. ඔබ මහල්ලෙක් දුටුවාට පස්සේ මේ මහල්ලා දුටුවාම හිතන්නට ඕනේ මාත් වයසටපත් වෙන පුද්ගලයෙක්. නිසා වයසට යන්න ඉස්සර වෙලා තමන් දුර්වල වෙන්න ඉස්සර වෙලා මේ තරුණ කාලේ තමන්ට යම්කිසි යහපත් ක්‍රියාවන් කරන්න පුළුවන් කාලෙදී හොඳ පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා කුසල් දහම් ඔබ කළේ නැද්ද? රෝගියෙක් දුටුවාම ඔබට කල්පනා වෙන්න තිබුණා මාත් රෝගී වෙනවා. මාත් මේ වගේ ආබාධ වලින් පෙළෙනවා. ඒ නිසා ආබාධ වලින් පෙළෙන්න ඉස්සර වෙලා මම හොඳ යහපත් ක්‍රියාවල යෙදෙන්න ඕනේ කියලා ඇයි ඔබට කල්පනා වුණේ නැත්තේ? අපරාධකාරයෙක් දඩුවම් විඳිනකොට ඔබට හිතෙන්නට ඕනේ මේ වැරදි වැඩ කරපු නිසා තමයි මොහු නොයෙක් දඬුවම් විඳින්නේ. ඒ නිසා මම අපරාධ වලින් වැළකීලා ඉන්න ඕනේ කියලා ඇයි ඔබට කල්පනා වුණේ නැත්තේ? මලමිනියක් දුටුවාම ඔබට කල්පනා වෙන්න ඕන මේ ජීවිතය මගේ ජීවිතයත් මේ විදියට අවසන් වෙනවා. ඒ නිසා මේ ඉන්න ටික කාලය තුලදී යහපත් මිනිහෙක් විදිහට ජීවත් වෙන්නට ඕනේ කියලා ඔබට කල්පනා වුණේ නැද්ද? මෙන්න මේ විදිහට මේ දේව දූතයන් කියලා මේ අවස්ථා පහ පෙන්눔 කරන්නේ හරියට තමන්ගේ ජීවිතය අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන විදිහට පින්වතුනි ඔබට මතක් වෙනවා ඇති අපේ බෝධිසත්වයන් වහන්සේ එදා සියලුම සැප සම්පත් වලින් කිසිම අඩුපාඩුවක් නැතුව ජීවිතේ ගත කරන අවස්ථාවේ සිද්ධාර්ථ කුමාරයා උයන්කිලියට ගියා. උයන්ට ගියේ චන්න අමාත්‍ය සමග. ඔබට මතක් වෙනවා ඇති උයනේ ඉන්නකොට පණිවිඩයක් ආවා. ඒ පණිවිඩය තමයි ඔබතුමාගේ විසවට මේ සිදුහත් කුමාරයාගේ විසවට පුතෙක් හම්බුණා කියන පණිවිඩය. මේ පණිවිඩය ලැබෙනකොටම සිදුහත් කුමාරයාගේ සිතේ ඇති වුණේ සතුටක් නෙවෙයි. රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං කියලා නිතින්ම මුවින් පිට වුණා. මට බැම්මක් හටගත්තා. රාහුලේ කුපන්න කියලා. අන්න අර දරුවා ඉපදුනහම හරියට දේව දූතෙක් වගේ මේ පණිවිඩය ආවේ ඒ දරුවාගේ උත්පත්ති ලැබිච්ච වෙලාවෙම ජීවිතය පිළිබඳ යම්කිසි අවබෝධයක් සිද්ධාත් කුමාරයාට ඇති වුණා. ඒ වගේමයි අපට මතකයි මහල්ලෙක් දුටුවා. මහල්ල දුටුවාම ඡන්න අමාත්‍යගෙන් ඇහුවා මේ කවුද? මම කවදාවත් දැකලා නැහැ. එතෙන්දී ඒ ඡන්න අමාත්‍ය මතක් කළා ඔබතුමාගේ ජීවිතයත් මේ වගේ වයසටපත් වෙනවා. දුර්වල තත්ත්වයටපත් වෙනවා කියලා. එතෙන්දී සිදුවත් කුමාරයා තේරුම් ගත්තා ජීවිතයේ ස්වභාවය. ඊළඟට තමයි ලෙඩෙක් දැක්කේ. අසනීපයෙන් අසනීපයටපත් වෙලා ඉන්න පුද්ගලී එතෙන්දි චන්න අමාත්‍යා පැහැදිලි කළා ඔබ වහන්සේත් ලෙඩ වෙනවා ඔබතුමාත් ලෙඩ වෙනවා අන්න එතෙන්දී සිදුහත් කුමාරයා තේරුම් ගත්ත ජීවිතයේ ස්වභාවය ඊට පස්සේ තමයි මලමිනියක් දුටුවේ මලමිනිය දුටුවට පස්සෙත් ජීවිතය පිළිබඳ සැබෑ අවබෝධයක් සිදුවත් කුමාරයාට ඇති වුණා. මෙන්න මේ වගේ තමයි මේ යම රජුරෝ අහන්නේ. ඔබ මනුස්ස ලෝකයේ ඉද්දි මේ දේව දූතයන් දැකලා කුඩා දරුවෙක් දැකලා මහල්ලෙක් දැකලා රෝගියෙක් දැකලා අපරාධකරුවෙක් දැකලා මලමිනියක් දැකලා ඇයි ජීවිතේ තේරුම් නොගෙන යහපත් කටයුතු වල යෙදුනේ නැත්තේ ඔබට මේ විදිහට පීඩාවටපත් වෙන්න හේතු උනේ ඔබේ මව නිසාවත් පියා නිසාවත් සහෝදර සහෝදරියන් නිසාවත් නෙවෙයි ඔබ නිසාමයි කියලා ඔහුට සිහි කරගන්න කියනවා ඒ ජීවිත කාලයේ කරපු යහපත් ක්‍රියාවක් පිළිබඳව. ඔහුගේ සිහියට ආවේ නැත්තම් තමන් කරපු යහපත් දෙයක් පිළිබඳව යම රජු නියම කරනවා යම පල්ලන්ට ඔහුට දඬුවම් දෙන්න කියලා. පින්වතුනි මහා නිරය අටක් තියෙනවා. ඒ නිරය අට සඳහන් වෙන්නේ සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපේ ප්‍රතාපේ අවීචය කියලා. මේවා මහා නිරේවල්. ඔබ අහලා ඇති මේ මහා නිරේවල් වල උත්පත්ති ලැබපු අය ගැන. දේවදත්ත, කෝකාලික භික්ෂුව, සුප්පබුද්ධ, නන්දනමෙති යක්ෂයා, නන්ද මානවකයා, නන්ද ගෝතක, චින්ච මානවිකා යන අය පණ පිටින්ම අවීචයට ගියාය. ඒ මහා නිරය අටෙන් අටවෙනි නිරයට ගිය අය තමයි ඒ අය. මෙන්න මේ මහා නිරය අටේ අවටින් කුඩා නිරයවල් 137ක් තියෙනවා. ඒවට කියනවා ඔසුපත් නිරයවල් කියලා. මෙන්න මේ ඔසුපත් නිරයවල් වල තමයි අර පුද්ගලයාට දඬුවම් විඳින්න සිද්ධ වෙන්නේ. යම රජුරෝ නියම කළාට පස්සේ ඔහුට වද දෙන්න නිරය පාලයෝ ඒ පුද්ගලයා පංචවිධ බන්ධණයට ලක් කරනවා. ඒ කොහොමද කියලා කියනවා නම් හොඳට ගිනියම් වුණු යහුලකින් එක අතකට ගහනවා. අනෙක් අතටත් ගහනවා. ආයේ සත්තුණු යහුලකින් පපුවට ගහනවා. බොහෝම තදතු කටුක වේදනාවන් ඔහුට විඳින්න සිද්ධ වෙනවා. දිගටම එහෙම යහුලකින් ගහනවා ඒ පාප කර්මයේ ගෙවෙනකන්. නමුත් පින්වතුනි, ඔහු මරණයටපත් වෙන්නේ නැහැ. නැවත නිරේපාලියෝ එයාව බිම දිගා කරලා කෙටේරේකින් සහිනවා. ඒක කටුක දුකක්. ආය වෑයෙන් කයින්නවා. ඒකත් දුකක්. ඊළඟට ගිනියම් පොළවේ ඇවිද්දනවා. නැවත ඇවිද්දනවා. ඒ දුකත් විඳිනවා. නැවත ගිනිගෙන දීලේන අඟුරු කන්දකට නග්ගනවා, පස්සනවා. ඒ දුකත් විඳිනවා. කෙලවරක් නැති දුක් වේදනාවන් අර නිරේපාලියෝ අර පුද්ගලයාට දෙනවා. යම පල්ලෝ එයාව ඊළඟට මහා නිරේට බස්සවනවා. ඒ මහා නිරය කොහොමද කියනවා නම් පැති හතරයි දොරවල් හතරයි. ඒවා කොටස් කොටස් වලට බෙදලා යව යව පවුරකින් වට කරලා යදලින් ආවරණය කරලා ඒ මහා නිරේ නිතරම මහා ගිනි දැල්ලකින් ගිනිගෙන දැවෙනවා. යොදුන් 100ක් දුරට ඒ ගිනි දැල්ල පැතිරලා තිබෙනවා. ඒ මහා නිරේ නැගිනහිර පැත්තේ බිත්තියෙන් ඇති වෙන ගිනි සිළු බටහිර බිත්තියේ හැපෙනවා. බටහිර බිත්තියෙන් නැගෙන ගිනිසුළු නැගෙනහිර බිත්තියේ හැපෙනවා. දකුණු බිත්තියේ ගෙනසුළු උතුරු බිත්තියේ උතුරු බිත්තියේ ගෙනසුළු දකුණු බිත්තියේ හැපෙනවා. මේ අතරතුර අර පුජ්‍යලයා ගිනිසුළු වල දැවෙමින් මැරෙනකන් දුක් විඳිනවා. ඒ මරණය අවසන් වෙන්නේ නැහැ. බොහෝ කාලයක් ගියාට පස්සේ මේ මහා නරකයේ ඉස්සරහ දුර ඇරෙනකොට එයා පිලිස්සි පිලිස්සි මහා වේගයෙන් දුවනවා. පින්වතුනි මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ ඔය නිරයේ දුක් විඳින ආකාරය පැහැදිලි කළා. ඊළඟට අර පුද්ගලයා මහා ගූත නිරය කියන නිරයට ඇදගෙන යනවා. මේ පෞකාරයයි ගූත නිරයෙත් වැටෙනවා. ඒකේ ගිලිනවා. ඒකේ පණුවන්ගෙන් පිරිච්ච අසූචි වලක් වගේ. ඒ පණුව ඉදිකටු වගේ කුඩු වලින් තුඩු වලින් සිවියට අනිනවා. මේ විදිහට පින්වතුනි මහා කටුඹුල් වනය, මහා අසිපත්‍ර වනය, මහා වේතරණී කියන අපාය ලෝකේ මහා නිරය මේ තැන්වල අර පාපී පුච්චලයාට දුක් විඳින සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර ඒ පුද්ගලයා තමන් කරන ලද පාප කර්මයන් නිසා අර විදිහට දුක් විඳින ආකාරයේ බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම පැහැදිලි විදිහට ඒ යම ලෝකයේ දුක් විඳින ආකාරය පිළිබඳව පැහැදිලි කළා. එතන මේකෙන් අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි මේ මනුස්ස ලෝකේ පුද්ගලයේ ජීවත් වෙන කාලය තුලදී ඒ කරන ලද අපරාධවල විපාක නොයෙක් තැන්වල උත්පත්ති ලැබමින් විඳින්න සිද්ධ වෙනවා. අර යම රජුරුවන් ඔහුට නැවත ආවර්ජනය කරන්න කියලා කියනකොට තමන් කරලද පාප කර්ම පිළිබඳව ඒවා ආවර්ජනය නොවන නිසා සමහර අවස්ථාවල ඔහුට කරපු හොඳ දේවල් ආවර්ජනය නොවන නිසා නැවත නැවත අර ලෝකවල වල දුකින් සිද්ධ වෙනවා. කින්වතුනි කෙනෙකුගේ මරණය ගැන කියනකොට අපිට මතක් වෙනවා ඒ පුජ්‍යලයා මරණාසන්න වෙලාවේ ඇති කරගන්නා චේතනාවන් අනුව උත්පත්ති සිද්ධ වෙන ආකාරය. කෙනෙකුට ඒ ඒ ලෝකවල වල උත්පත්ති ලබා දෙන කර්ම හතරක් සඳහන් වෙනවා. ඒවා අපි සඳහන් කරන්නේ ගරුක කම්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම, කටත්ත කම්ම කියලා. කටත්තා කම්ම. ගරුක කම්ම කියලා කියන්නේ ඒ කුසල සහ අකුසල දෙපක්ෂයෙන්ම සඳහන් වෙනවා. ඊ타මත්ම බරපතල කුසල කර්ම තමයි ධ්‍යාන වඩලා ධ්‍යාන සිත් උපදවා ගැනීම. මේ ධ්‍යාන සිත් උපදවාගත් පුජ්‍යලයා අනිවාර්යයෙන්ම උසස් බ්‍රහ්ම ලෝක උත්පත්ති ලබා ගන්නවා. ඒ කුසල පක්ෂේ. අකුසල පක්ෂේ තමයි මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ බේද කිරීම, බුදුරජාණන් වහන්සේගේ ශාරීරියේ ලේසෙල වීම. ලෝහිතුප්පාද කකුසලේ මේ බරපතල අකුසල් වලින් එකක් කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා නරකයට යනවා ඒ ගමන් නවත්තන්න පුළුවන් කමක් නැහැ. ගරුක කර්මයේ කුසල් හෝ අකුසල් කෙනෙකුට නොතිබුණොත් ඊළඟට විපාක දෙන්නේ තමා නිතර නිතර කරපු කුසලයේ අකුසලයේ. ඒ ආචින්න කම්ම නමින් හඳුන්වනවා. නිතර නිතර තමන් කරපු බරපතල අකුසල් තියෙනවා නම් නිතර නිතර කරපු හොඳ කුසල් තියෙනවා නම් කුසල පක්ෂයේ ඉදිරිපත් වුනොත් යහපත් වෙන කුත්පත්ති ලැබනවා අකුසල පක්ෂයේ ඉදිරිපත් වුනොත් අයහපත් වෙන කුත්පත්ති ලැබනවා ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඔහු ඉඳලා හිටලා කරපු කුසලයක් හෝ අකුසලයක් කලාතුරකින් තමන් අතින් සිද්ධ වෙච්ච අකුසලයක් සිහියට ආවොත් ඒ අනුව උත්පත්ති ලැබනවා කලාතුරකින් තමා කළ කුසල සිතවිල්ලක් තමන්ගේ සිතට පහළ වුණොත් ඒ අනුව යහපත් වෙන උත්පත්ති ලබා ගන්නවා අනිත් හතරවෙනි කාරණය තමයි පින්වතුනි මරණාසන්න වෙලාවේ ඇතිවෙන චේතනාව අනුව මේන් අදහස් කරන්නේ මරණාසන්න වෙලාවේ යහපත් සිටිවිල්ලක් ඇති වුණොත් ඒ අනුව අර මුලින් සඳහන් කළ අවස්ථා තුනම මගහැරිලා හතරවෙනි අවස්ථාවේදී මරණාසන්න වෙලාවේදී යහපත් චේතනාවක් පහළ වුණොත් හොඳ තැනක උත්පත්ති ලැබනවා අයහපත් චේතනාවක් පහළ වුණොත් අයහපත් තැනක උත්පත්ති ලැබනවා ඒ නිසා පින්වතුනි අපේ සිරිතක් තියෙනවා කෙනෙක් මරණාසන්න වෙනකොට ස්වාමීන් වහන්සේ නමක් වැඩමවලා පිරිත් කියනවා. එහෙම නැත්නම් ධර්ම දේශනාවක් පවත්වා ගන්නවා. එහෙම කරන්නේ ඒ ආසන්න චේතනාව යහපත් කරන්න. ඔබට මතක් වෙනවා ඇති අපේ බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා මට්ට කුණ්ඩලී කතාව පිළිබඳව. ඒ මට්ට කුණ්ඩලී කියන තරුණයා මේ කිසිම කුසල දහමක් කරපු කෙනෙක් නෙවෙයි. නමුත් මරණාසන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැකලා සිත පහදවා ගත්තා. ඒ ප්‍රසන්න සිත නිසා යහපත් වෙන කුත්පත්ති ලබා ගත්තා. මේකේ අයහපත් පැත්ත අපට මතක් වෙනවා මල්ලිකා දේවියගේ කතාව. මල්ලිකා දේවියට කොතරම් කුසල් දහම් කරලා තිබුණත් මරණාසන්න වෙලාවේ ඇගේ සිහියට ආවා කියන්නේ තමා අතින් සිද්ධ වෙච්ච බොරුවක් කියපු නිසා තමා අතින් සිද්ධ වෙච්ච අතීතයේ කියවුණු බොරුවක් ඒ සිහියට ආපු නිසා ඈට සිද්ධ වුණා මරණයෙන් පස්සේ දුක් ඇතනක උත්පත්ති ලබා ගන්න. ධම්මික උපාසක මහත්මයේ කතාවේ සඳහන් වෙනවා ඔහුට මරණ ආසන්න වෙලාවේ නොඑක් යහපත් දර්ශන 100ට ආවා ඒ නිසා යහපත් යන උත්පත්ති ලබා ගත්තා. දැන් පින්වතුනි සමහර ආගම්වල යාඥා කරනවා කෙනෙක් මරණ ආසන්න වෙනකොට. ඒ යාඥා කරන්නේ දෙවියන් වහන්සේට යාඥා කරනවා ඔහුට හොඳ උත්පත්තියක් ලබා දෙන්න කියලා. සමහර අවස්ථාවල අපි අහලා තියෙනවා පාපොච්චාරණය කරනවා යම්කිසි පූජක කෙනෙක් අර මරණාසන්න වෙච්ච පුද්ගලයා ළඟට ගිහිල්ලා ඔහුට යමක් කියන්න තියෙනවා නම් අර පූජකතුමාට කිව්වහම ඔහුගේ හිතට සැනසෙල්ලක් ලැබෙනවා. මේ එක එක ආගම්වල ඔය මරණාසන්න චේතනාව යහපත් කරන්න නොයේ ක්‍රම උපයෝගී කරගන්නවා. දැන් ටිබෙට් රටේ සිරිතක් තියෙනවා කෙනෙක් මරණාසන්න වෙනකොට ආගමික පූජක කෙනෙක්, ඒ අයට අපි කියන්නේ ලාමාවරු කියලා, පූජක කෙනෙක් තමන්ගේ ගෙදරට අඬ ගහගෙන එනවා. එනකොට මේ පූජකතුමා, එහෙම නැත්නම් මේ ලාමාතුමා ටිබට් මල පොත අරගෙන එනවා. ඒකට කියන්නේ බාඩෝ තොදොල් කියලා ඒ ටිබට් මල පොත හඳුන්වන්නේ. මේ මල පොතේ තියෙන්නේ මලවුන්ගේ ලෝකය ගැන විස්තර. දීර්ඝ විස්තර තියෙනවා මේ මල පොතේ. මෙන්න මේ වගේ සිතුවිලි ඇති කරගන්න ඔබ යහපත් සිතිවිලි ඇති කරගත්තොත් ඔබට යහපත් වෙන කුත්පත්ති ලබා ගන්න පුළුවන්. පළවෙනි දවසේ ඔබ හොඳ සිතිවිලි ඇති කරගත්තොත් අහවල් ලෝකී උත්පත්ති ලබා ගන්නවා. දෙවෙනි දවසේ අහවල් ලෝකී උත්පත්ති ලබා ගන්නවා. ඒ නිසා දින 14ක් යනකම් මේ දවස්වල මලවුන්ගේ ලෝකේ ඔබට මේ මේ දෙවිවරු හමු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ තමන් කරන ලද කුසල කර්ම නැවත නැවත ආවර්ජනය කරන්න. තමන් කළ හොඳ දේවල් නැවත නැවත ආවර්ජනය කරන්න. මෙන්න මේ තොරතුරු තමයි අර ටිබට් මල පොතේ තියෙන්නේ. ඒ නිසා ලාමා අර මරණාසන්න වෙච්ච පුද්ගලයා ළඟට වෙලා අර මල පොතේ තියෙන දේවල් නැවත නැවත කියනවා ඔහුගේ ආසන්න චේතනාව යහපත් කරන්න. ඒ විතරක් නෙවෙයි. ඔහු මැරුණට පස්සේ ඔහු හිටපු නිවසට ගිහිල්ලා ඔහු නිදාගත්ත හැඳේ ඉඳගෙන එහෙම නැත්නම් ඔහු ඉඳගෙන හිටපු පුටුවේ ඉඳගෙන අර මල පොත නැවත කියවනවා. ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා ඒ මැරිච්ච එක්කෙනා දැන් මලවුන්ගේ ලෝකේ ඉන්නේ. එහෙම නැත්නම් ගන්ධබ්බෙක් වෙලා ඉන්නවනම් අන්තර්භවික තත්වයක ඉන්නවනම් ඔහුට මේව ඇහිලා ඒ පවතිනා තත්වයෙන් මිදිලා ඊළඟට හොඳ ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන් තමයි මරුණට පස්සේ ඔහුගේ නිවසට ගිහිල්ලා ඔහු ඉඳගෙන හිටපු පුටුව උඩ ඉඳගෙන එහෙම නැත්නම් ඔහු නිදාගත්ත ඇඳේ ඉඳගෙන අර මලපොත කියවන්නේ. මේ විදිහේ විශ්වාස තිබෙන්නේ පින්වතුනි මරණාසන්න වෙලාවේ ඇතිවෙන චේතනාව අනුව උත්පත්ති සිද්ධ වෙන නිසා අපිට මතකයිනේ දුටුගැමුණු මහරජතුමා මරණාසන්න වෙලාවේ දුර්වල වෙලා හිටියේ තමන්ගේ සහෝදරයා එතුමා අරගෙන ගියා රුවන්වැලි සෑය ළඟට. එතුමා දැන් දුර්වලයි, කායික වශයෙන් දුර්වලයි, මානසික වශයෙන් දුර්වලයි. මෙතෙන්දී එතුමාගේ සිත පැහැදෙන්න පින්පොත කියවුවා කියලා සඳහන් වෙනවා. ඉස්සර අපේ මිනිසුන් අතර සිරිතක් තිබුණා තමන් කරන හොඳ වැඩ පොතක ලියාගෙන තියෙනවා. දැන් නම් ඉතින් පින්පොත නෙවෙයි දිනපොතනේ තියෙන්නේ පින්වතුනි. පින්පොත කියන්නේ තමන් කරන හොඳ දේවල් ඒකේ සටහන් කරගෙන තියෙනවා. එතකොට තමන්ගේ ජීවිතයේ අවසාන මොහොතේදී කෙනෙකුට පුළුවන් ඒවා නැවත නැවත සිහිපත් කරන්න. ඒ නිසා මරණාසන්න චේතනාව යහපත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවල් වල තමන් කරන ලද යහපත් ක්‍රියාවන් නැවත නැවත සිහි ගැන්වීමේ ඒ පින් පොත කියවගෙන යනකොට එතුමා මතක් කළාලු මට මේ වෙලාවේදී මතක් වෙන්නේ මම මේ අවුරුදු 24ක් රජකම් කරන කාලේ කරපු බරපතල කුසල කර්ම නෙවෙයි මට මෙතෙන්දි මතක් වෙන්නේ මට කිසිම දෙයක් කරගන්න බැරි වෙලාවක දුන්න දුප්පත් දානයක් ගැන ඒ තමයි එක අවස්ථාවක දුටුගැමුණු කුමාරයාවට හම්බ වෙලා තියෙනවා නෙල්ලි ගෙඩියක්. මේ නෙල්ලි ගෙඩිය දෙකට කපලා එක කෑල්ලක් මගේ මේ දුප්පත් දාණය පිළිගන්න කියලා දවල් කාලේ අදිස්ථාන කළාලු රහතන් වහන්සේ කෙනෙක් මගේ මේ දුප්පත් දාණය පිළිගන්න කියලා. අන්න ඒ ඒ වෙලාවේ Taman ඒ කළ පරිත්‍යාගයේ පිළිබඳ චේතනාව තමයි දුටුගැමුණු රජතුමාට මරණාසන්න වෙලාවේ සිහියට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපිට කියන්න පුළුවන් කමක් නැහැ කෙනෙකුට මරණාසන්න වෙලාවේ මොන විදිහේ චේතනාවන් පහළ වෙනවද කියලා. නමුත් අපේ යුතුයකමක් තමයි වගකීමක් තමයි මරණාසන්න වෙලාවේ ඒ අයගේ ආසන්න චේතනාව යහපත් කිරීමට යම්කිසි උත්සාහයක් ගැනීම. ඒ වෙලාවේ ඇතිවෙන චේතනාව අනුව තමයි පුද්ගලයාගේ ඊළඟ උත්පත්ති සිද්ධ වෙන්නේ. එතනතුනි මේ මරණාසන්න චේතනාව ගැන කියනකොට මේ වෙලාවේ මට සිහිපත් වෙනවා ඔය බටහිර ලෝකේ සමහර අය මරණයෙන් පස්සේ සුළු කාලයක් ඇතුළත අන්තර්භවික තත්වයේ ඉඳලා නැවත ඒ ශරීරයට ආපු අය නැවත ප්‍රාණය ලබාගත් අය ඒ තමන් මේ ලෝකෙන් ඉක්ුත් වෙලා හිටපු මොහොතේ තමා දුටු දේවල් පිළිබඳව තමන්ට දැర్శණය වෙච්ච දේවල් පිළිබඳව ප්‍රකාශ කරපවත්තා. සමහර සල්ලි වෛද්‍යවරුන් පුදුමයටපත් වෙනවා තමන් මැරුණා කියලා තීරණය කළ පුද්ගලයින් ඒ ඇයට නැවත උත්සාහයෙන් ප්‍රාණය ලබා දුන්නට පස්සේ ඔවුන් කරන ප්‍රකාශ පිළිබඳ හෘදේ වස්තුවේ සල්ලි කර්මයකදී ඒ හෘදේ වස්තුව අධික සීතකරණයට ලක් කරලා අක්‍රිය කරලා තමයි ඒ සල්ලි කර්මය කරන්නේ. ඒ කාලය තුල કૃත්‍රිම හදවතකින් රුධිර ධාවනය කරනවා. හෘදේ නතර වූ විගස මරණය සිදුවන්නේ නැහැ. ජීව විද්‍යාත්මකව කියන්නේ මොළයට අවශ්‍ය ඔක්සිජන් සැපයීම නතර වුණා මරණය සිද්ධ වෙනවා කියලා. ඉතින් මේ අනුව ශායනික මරණයටපත් වූ 116 දෙනෙකුගේ අත්දැකීම් ඇමරිකන් ජාතික හෘද රෝග විශේෂඥයෙක් මහාචාර්ය මයිකල් සැබම් තමන්ගේ ග්‍රන්ථයක සඳහන් කරලා තිබෙනවා. ඔහු කියනවා ඔහු සල්ලි කර්මයට භාජනය කරපු අයගෙන් 53 දෙනෙක් නැවත ප්‍රාණය ආවට පස්සේ සල්්‍යාගාරයේ තුල සිදු වූ දේවල් හෙලි කරලා තිබෙනවා. අවට පරිසරයේ වූ දේවල් ඕන් කියලා කියනවා. ඔවුන්ට ඒ කාලය ඇතුළත අතීතයේ මතක් වුණා කියලා සඳහන් කරලා තිබෙනවා. 23 දෙනෙක් කියලා තියෙනවා ඔවුන්ට දැනුණා කියලා අඳුරු උමගකින් එළියට ගමන් කරනවා. 48 දෙනෙක් කියලා තියෙනවා ඔවුන්ට නෑදෑයන් හමු වුණා කියලා. දැන් එතකොට පින්වතුනි සමහර විට විනාඩි 10ක් 15ක් පමණ වෙන්න පුළුවන් මේ කාලය. නමුත් මේ සුළු කාලය ඇතුළත මලවුන්ගේ ලෝකේ ඔවුන් නොයෙක් දේවල් දැකලා තිබෙනවා. වෛද්‍ය රේමන් මෝඩි සායනික මරණයටපත් වූ 150 දෙනෙකුගේ ප්‍රකාශ Life After Life කියන ග්‍රන්ථයෙන් ලෝකෙට හෙළිදරව් කළා. මේ පොත 1975 ඉඳලා 81 වෙනකොට පින්වතුනි 34 වාරයක් මුද්‍රණය වුණා. පිටපත් දසලක්ෂ ගාණක් මේකින් අලෙවි වුණා. මහා ආందోලනයක් ඇති වුණා. මේ වෛද්‍ය රේමන් මුඩි සායනික මරණයට පත් වූ පුද්ගලයන්ගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව. ඒ එක ප්‍රකාශයක් මට මෙතෙන්දි මතක් වෙනවා ඒ මලවුන්ගේ ලෝකයේ ඒ හිටපු කාලය තුල ඒ එක්තරා කාන්තාවක් ඒ ශල්ලි කර්මය කරපු අවස්ථාවේ මේ වෛද්‍යවරයා තීරණය කළා ඔහු මැරුණා කියලා. ඈ මැරුණා කියලා. නමුත් විනාඩි 10කට 15කට පස්සේ නැවත ඈ ප්‍රාණය ලැබුවා. ඊට පස්සේ නැවත ඈ සඳහන් කරනවා මේ කාලය තුල ඈ දුටු දේවල්. ඈ මෙන්න මෙහෙමයි සඳහන් කරන්නේ. ආලෝකමය සත්වයක් ගැන කියනවා. ඈට ඈ දුටුවලු ඒ ගුහාවක් කෙලවර පුනීලයක් වැනි ගුහාවකින් ගියාට පස්සේ කෙලවර හිටියා කියලා ආලෝකමය සත්වේ. මේ ආලෝකමය සත්වයා ඔ ඇගින් ඉස්සෙල්ලා අහලා තියෙනවා ඔබ ජීවිතයේ තුලදී ඉටු කළ මට පෙන්වීමට ඇති දේ මොනවද? ඒ සමගම ඇයට පුනරාවර්ජණය වුණාලු. ඇයව ඊටා හදිසියෙන්ම ගියාලු ඇගේ අත් පුංචි කාලේට. කුඩා කාලේ කරපු දේවල් ඇගේ සිහියට ඇවිල්ලා තියෙනවා. ළමා කාලේ ඉඳලා ඒ ජීවිතය දක්වා ඇගේ ජීවිතයේ සියලුම තොරතුරු සියලුම දේවල් හරියට රූපවාහිනී තිරයක වැටෙනා වගේ ඇයට මැවිලා පේන්න පටන් ගත්තා. ඇය කියනවා කුඩා දැරියක් ලෙස මගේ නිවස අසල තිබුණු කුඩා ගම් යුරේ මා සෙල්ලම් කරමින් හිටියා. එකල සිදු තවත් නොඑක් දේ මට දැర్శණය වුණා. අක්කත් සමග මා ලැබූ අත්දැකීම්, අසල් වාසීන් සමග සිදු විවිධ සිදුවීම්, මාගේ නොඑක් ගමන් බිමන් ආදිය ඊළඟට මම බාලාස පන්තියේ ගත කළ කාලයේ දර්ශන මට ලැබිලා පෙවුණා. මා සිද්දා සෙල්ලම් බඩුවක් කැඩී යාම නිසා මම බොහෝ වේලා හැඬුව අයුරු මට ලැබිලා පෙවුණා. ඇයි කියනවා ඊට පස්සේ මට නොයේක් රූපරාමු පේන්න පටන් ගත්තා. ප්‍රාථමික පන්තිවල බාල දක්ෂිකාවක් ලෙස කඳුරු වලට සහභාගී වෙච්චයට මට මට ලැබිලා පෙවුනා. මෙන්න මේ විදිහට ඈ දීර්ඝ විස්තරයක් කරනවා අර විනාඩි 10 තුල පමණ ඈට නොයේක් දර්ශන කුඩා කාලේ ඉඳලා මේ ජීවිතයේ දක්වා නොයෙක් අවස්ථාවන් 100ට ආපු හැටි. මේ පුනරාවර්ජණය වන කාලය තුලදී ඈත මේ ආලෝකය පෙනුනේ නැහැ. දැන් මා මුලින් සඳහන් කළා මේ ආලෝකමය සත්‍යයක් තමයි ඈට මේව ආවර්ජනය කරන්නට කියලා සිහිපත් කළේ. ඒ ආලෝකමය සත්වයා මේ කතා කරනවා නෙවෙයි. ඔහු හිතන සිතිවිලි ඈට දැනෙනවා. ඒ ආලෝකමය සත්වයා නැවත ජීවිතේ ආවර්ජනය කරන්නට කියලා මතක් කළාට පස්සේ තමයි මේ සුළු කාලයක් ඇතුළත ජීවිතේ පුරාම සිද්ධ වෙච්ච වැදගත් සිද්ධීන් හැම දෙයක්ම ඈට මෙවිලා පේන්න පටන් ගත්තා. මා ඉටු කළ දේ මොනවාදයි අසනවා සමගම ආලෝකයේ අතුරුදහන් වී පුනරාවර්ජනය ආරම්භ වුණා කියලා කියනවා. මෙන්න මේ සිද්ධි වලින් පින්වතුනි අපට පැහැදිලි වෙනවා කෙනෙක් මේ ලෝකෙන් ඉක්ුත් වෙලා ගියාම ඒ පුද්ගලයාට යම්කිසි තීරණයක් දෙන කෙනෙක් තැනක ඉන්නවා. ඔබ සිහිපත් කරගන්න දැන් මම මේ දේවදූත සූත්‍රයේ සඳහන් කළා යම ලෝකෙට ගියාට පස්සේ යම රජුරෝ ඒ පුජ්‍යලයාට සිහිපත් කරන්න කියලා කියනවා තමන් කරපු යහපත් ක්‍රියාවක්. යම රජුරු උත්සාහ කරන්නේ ඔහු අපායේ තියාගන්න නෙවෙයි. නිරේ තියාගන්න නෙවෙයි. ඔහුට දුක් දෙන්න නෙවෙයි. ඔහු උත්සාහ කරන්නේ පුළුවන් තරම් තමන්ගේ අතීත ජීවිතයේ කරපු යහපත් දේවල් ආවර්ජනය කරවලා ඌට යහපත් ජීවිතයක් ඊළඟට යහපත් උත්පත්තියක් ලබා දෙන්න. දැන් මෙතන මේ රේමන් මූඩි සඳහන් කරන මේ කාන්තාව ප්‍රකාශ කරන අත්දැකීම් වලින් අපිට පේනවා ඈතත් ඒ වගේ යම්කිසි තැනක ඉඳලා යම්කිසි දිශාවක කෙළවර ඉඳලා ආලෝකමය තත්වයක ඉන්න කෙනෙක් තමයි ඈත කියන්නේ ආවර්ජනය කරන්න කියලා තමන්ගේ අතීත ජීවිතය පිළිබඳව. අන්න එහෙම ආවර්ජනය කරලා ටික වේලාවක් යනකොට තමයි නැවතත් අර අප්‍රාණික වෙලා තිබුණ සිරුරට නැවත ප්‍රාණය ලැබෙන්නේ. එහෙම ප්‍රාණය ලැබපු අය නැවත කියනවා ඒ සල්්‍යාගාරය තුල ඒ වෛද්‍යවරයා කතා කරපු දේවල් ඇගේ ශරීරයට නැවත ප්‍රාණය ලබා දෙන්න වෛද්‍යවරු උත්සාහ කරපු හැටි මේ විදිහට ඒ දේවල් කොහොමද පින්වතුනි බලාගෙන හිටියේ ඒ නිසා විශ්වාසයක් තියෙන වෛද්‍යවරුන්ට මේ ශාරීරික යම්කි ශක්තියක් නිකුත් වෙලා ගිහිල්ලා නැවත මේ ජීවිතයට එන්න කියලා අර ආලෝකය මතක් කරපු නිසා තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්ට නැවතී ජීවිතයට ආවේශ වෙච්ච බව. මෙන්න මෙතෙන්දි පින්වතුනි වඩාත්ම වැදගත් වෙන්නේ මේ ආලෝකමය සත්වයා සිහිපත් කරන්නේ ජීවිතයක වටිනාකම තියෙන්නේ ගුණගරුකත්වය සහ දැනුම ලබා ගැනීම අනුව. දැනුම සම්බන්ධ දේ ගැන තමයි ඒ ආලෝකමත් පුද්ගලයා විශේෂයෙන් අවධාරණය කරන්නේ. ඉතින් මේ අනුව අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මලවුන්ගේ ලෝකේ උනත් කෙනෙකුට යහපත් ජීවිතේ ගත කිරීමට ශක්තියක් ලැබෙන්නේ මේ මනුස්ස ලෝකයේදී පුද්ගලයා තමන්ගේ බුද්ධිය දියුණු කරගන්න ඕනේ, ගුණධර්ම වර්ධනය කරගන්න ඕනේ. මේ දේවදූත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ ඒ විදිහට ජීවිතයේ ගුණාත්මක පැත්තෙන් හා දැනුවත් පැත්තෙන් සම්පූර්ණ කරගත්ත පුද්ගලයාට මලවුන්ගේ ලෝක ගැන බිය වෙන්න දෙයක් නැහැ. පින්වතුනි මලවුන්ගේ ලෝක ගැන සඳහන් කරනකොට ඔය සමහර අය අර මේ ලෝකෙන් ඉක්ුත් වෙලා ගියපු ඒ අයට සමහර ලස්සන ලෝකවල මැවිලා පේනලා පෙන්ලා තිබෙනවා. ලස්සන උයන්වතු යහපත් ස්ථාන ඔවුන්ට පෙන්ලා තිබෙනවා. දැන් මේ පිළිබඳව සඳහන් කරනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා කෙනෙකුට මරණාසන්න අවස්ථාවේ කරුණු තුනක් ඔහුගේ උත්පත්තියට බලපාන බව. කම්ම, කම්ම නිමිත්ත, ගති නිමිත්ත. මේ අවස්ථා තුනක්. කම්ම කියන්නේ මරණාසන්න වෙලාවේ පුජ්‍යලයාට තමන් කරපු හොඳ හෝ නරක ක්‍රියාවක් දැන් කරන දෙයක් වගේ බැවිලා පේන. ඒකට කියනවා කම්ම කියලා. කම්ම නිමිත්ත කියන්නේ තමන් ඒ හොඳ හෝ යහපත් හෝ අයහපත් ක්‍රියාව කරන්නට උදව් වෙච්ච උපකාරී වෙච්ච දේවල්. සමහර විට විහාරස්ථානයක් මෙවිලා පේන්න පුළුවන්. තමන් පූජා කරපු මල් පේන්න පුළුවන්. එහෙම නැත්නම් දානයකට වැඩපු ස්වාමින් වහන්සේලා පේන්න පුළුවන්. ඒ යහපත් දේ කරන්ට Tamanට උපකාර වෙච්ච දේවල්. දැන් අයහපත් පැත්තෙන් බැලුවොත් එම ඒ තනත්තා යම්කිසි අපරාධයක් කරන්න යොදාගත්ත ආයුධ ආදී සමහර වෙන්න පුළුවන්. ඒක කම්ම නිමිත්ත වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ගති නිමිත්ත උපන් තන පිළිවන් සංඥාවක් මරණාසන්න වේලාවේදී පහළ වෙනවා. දැන් අපිට මෙතෙන්දි මතක් වෙනවා අර ධම්මික උපාසක මහත්මයාගේ කතාව. මේ ධම්මික උපාසක මහත්මයා මරණාසන්න වෙච්ච වෙලාවේ දරුවෝ කල්පනා කළා අපේ තාත්තගේ එළෝ ජීවිතය යහපත් කරන්න ඕන නිසා ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩමවලා පිරිත් කියන්න ඕන කියලා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා ස්වාමීනි අපේ පියාණන් වහන්සේ දැන් මරණාසන්න වෙලා ඉන්නවා. මේ පිරිත් ටිකක් කියව ගන්න ඕන අපේ තාත්තට සුගතිගාමි බව ලබා දෙන්න. තාත්තට ආශිර්වාද කරන්න. පස්සේ බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා කීප නමක් පිටත් කරලා ඇරියා ධම්මික උපාසක මහත්මයාට පිරිත් කියන්න කියලා. මේ ස්වාමීන් වහන්සේලා ධම්මික උපාසක මහත්මයා දැන් මරණාසන්න අවස්ථාවේ ඉන්නේ ස්වාමීන් වහන්සේලා පිරිත් කියනවා. මෙහෙම පිරිත් කියාගෙන යනකොට මේ ධම්මික උපාසක මහත්මයාට දෙව්ලොවින් ඇවිල්ලා නොඑක් දෙවුරු ඔහුට ආරාධනා කරනවා අපේ ලෝකෙට එන්න අපේ ලෝකෙට එන්න කියලා. ඌට දිව්‍ය ලෝකයේ දර්ශන ලැබිලා පේනවා. දැන් මේක බාධාවක් මේ පිරිස්රවණය කරන්න. ඒ නිසා ඔහු මදක් අත උස්සල සංඥාවක් දුන්නා මොහොතක් ඉවසන්න මම මේ පිරිත් ටික අහලා ඉවර වෙනකන් කියලා. ස්වාමීන් වහන්සේලා හිතුවා මේ අත උස්සව්වේ අපිට පිරිත් නවත්තන්න කියලා වෙන්න ඇති කියලා උන්වහන්සේලා පිරිත් දේශනා කිරීම නවත්තලා ආපහු විහාරස්ථානට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ආව මොකද ඉක්මනටම ආවේ. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ අපි පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වනකොට මේ වාසක මහත්මයා අත උස්සලා සංඥාවක් කළා අපිට පිරිත් නවත්තන්න කියලා. බුදුහාඳුරුව මතක් කළා ඒ විදිහේ සංඥාවක් කළේ ඔබලට නෙවෙයි. පිරිත නවත්තන්න කිව්වා නෙවෙයි. මෙන්න මේ විදිහේ ගති නිමිත්තක් ඔහුට පෙනුණා. ඒ නිසා ඒ විදිහේ සංඥාවක් කළේ. නමුත් මේ ස්වාමින් වහන්සේලා මේක පිළිගත්තේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මතක් කළා නැවත ගිහිල්ලා පිරිත් දේශනා කරන අවස්ථාවේ එයාට මල් මාලයක් දෙන්න. මෙන්න මේ මල් මාලය එයා අහසට දමාවි එතකොට ඔබට පෙනේවි මා මේ කියන දේ පැහැදිලි කරගන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා ආපහු වැඩම කරලා පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වන්න පටන් ගත්තා. මේ වෙලාවේ ඒ ධම්මික උපාසක මහත්මයාට මල් මාලාවක් දුන්නා. දීලා මතක් කළා ඔබතුමාට යම්කිසි දර්ශනයක් පහළ වුණොත් මේ මල් මාලාව අහසට වීසි කරන්න. පරිත්‍රාණ ධර්ම දේශනා පවත්වනකොට ඔන්න නැවතත් අර විදියටම දෙව්ලොවින් ඇවිල්ලා ඔහුට ආරාධනා කරනවා අපේ ලෝකෙට එන්න අපේ ලෝකෙට එන්න කියලා. පස්සේ මොකද කළේ ධම්මික උපාසක මහත්මයා අර මල් මාලාවක් ඊළට වීසි කළා. අනිත් අයට පෙනුණා ස්වාමින් වහන්සේලාටත් මේ උපාසක මහත්තයාගේ දරුවන්ටත් මල් මාලාවක් අහසෙල්ලිලා තියෙනවා. ඒකෙන් පිළිගත්තා මේ දෙව්ලොවෙන් ඇවිල්ලා ඉන්නවා කියලා මෙතුමා ඒ දෙව්ලොවට කැඳගෙන යන්න. ඉතින් මේක පින්වතුනි අපිට මේ කතාවෙන් ගත යුතු හරය තමයි කෙනෙකුට මරණ ආසන්න වෙලාවේ තමන් උත්පත්ති ලබා ගන්න තැන පිළිබඳ යම්කි සංඥාවක් දැනෙනවා. මම මේ කරුණ වලින් දේවදූත සූත්‍රය සම්බන්ධ කරගෙන පින්වතුනි අදහස් කළේ කෙනෙකුගේ මරණාසන්න වේලාවේ චේතනාව යහපත් වුණොත් යහපත් ආකාරයකට පැවතුනොත් ඒ තනත්තාගේ ඊළඟ උත්පත්තිය හොඳ වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය පැහැදිලි කරන්න. ඒ පමණක් නෙවෙයි පින්වතුනි මලවුන්ගේ ලෝකෙ විවිධයි. දැන් අපිට නොයේ කවස්තාවල අහන්න ලැබෙනවා මලවුන්ගේ ලෝකේ ඉන්න අය මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන අයට ආධාර උපකාර කරන අවස්ථාවන් පිළිබඳව. මේ රටේ පින්වතුනි බොහොම ශ්‍රේෂ්ඨ විද්වතෙක් හිටියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති වෙලා එතුමා හිටියා තානාපතිතුමෙක් විදිහට කටයුතු කළා එතුමා මේ නයිට් නාමයකුනුත් ගරු සැලකුල්ලව පුද්ගලෙයි එතුමා මරණයටපත් වෙලා පින්වතුනි අවුරුදු 10ක් එලවත් මෙලවත් අතර අන්තර් භවික තත්වයක හිටියා කියලා සඳහන් වෙනවා. ඒ ඉන්න කාලය තුලදී එතුමා සමහර අයට විශේෂයෙන්ම ওই තානාපතිවරුන්ට මලවුන්ගේ ලෝකේ ඉඳලා යම් උපදෙස් දීලා තියෙනවා. එතුමා සිහිපත් කරලා කඩදාසි කෑල්ලක් අතට අරගෙන පෑනක් අතට ගත්තාම අර මලවුන්ගේ ලෝකේ ඉඳලා Tamanට ඇති වෙන දේශපාලනික ප්‍රශ්න පිළිබඳව ඕවට විසඳුම් අර කොළ කෑලි වල සටහන් වෙනවා. දැන් ඒ අනුව ඒ ක්‍රියා කරලා තිබෙනවා. අවුරුදු 10කට පස්සේ ඔහුම ප්‍රකාශ කරලා තිබෙනවා මම මේ ලෝකෙන් ඉක්ුත් වෙලා වෙනත් ලෝකයකට යනවා කියලා. මේ පිළිබඳ පරිශන පවත්වලා පින්වතුනි මේ පුජ්‍යලයා පිළිබඳ මේ මහත්මයා පිළිබඳ ග්‍රන්ථයක් රචනා කරලා තිබෙනවා මනෝන්ගේ ලෝකේ ඉඳලා මේ ලෝකේ ඉන්න අයට ජීවිත සාර්ථක කර ගැනීමට මඟ පෙන්වූ ආකාරය පිළිබඳව. ඒ නිසා පින්වතුනි මනෝන්ගේ ලෝකේ කෙනෙකුට යහපත්ව සෑහෙන කාලයක් ගත කරන්න ශක්තිය තිබෙනවා. ඒ ශක්තිය ලබා දීමට තමයි අපි නොයේ පුණ්‍ය කර්ම කරලා ඒ අයට පින් අනුමෝදන් කරවන්නේ. විශේෂයෙන් අපේ සිරිතක් තියෙනවා කෙනෙක් මරණයටපත් වුනාම ඒ තැනත්තා යම්කිසි කාලයක් පින් බලාපොරොත්තුෙන් ඉන්න නිසා විශේෂයෙන් අපි සඳහන් කරන්නේ පරදත්තූප ජීවී කියන යාග්භාවය ලබාගෙන ඉන්නවනම් ඒ ජීවිතය සපුවත් කරන්න අපේ යහපත් දේවල් කළ පින් අනුමෝදන් කරවන්නේ. නමුත් අපි කොච්චර පින් අනුමෝදන් කළත් සමහර අයට සමහර අවස්ථාවල පින් ලබා ගැනීමේ ශක්තිය නැති වෙනවා. ඔය මලවුන්ගේ ලෝකේ ගැන බොහෝම කරුණු හෙළිදරව් කර ස්වාමින්වහන්සේ නමක් තමයි අපේ අපවත්ී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරු. මේ මහානායක හාමුදුරු නොඑක අවස්ථාවල දුක් ඇති තැන්වල උත්පත්ති ලබාගෙන ඉන්න පුද්ගලයන් පිළිබඳව තොරතුරු දැනගත්තාම නායක හාමුදුරුවේ නිවෙස් වලට වැඩම කරලා යම්කිසි යහපත් දේවල් කළා පුණ්‍ය කර්ම කරවලා එයාට පින් අනුමෝදන් කරපු අවස්ථාවන් සඳහන් වෙනවා. එහෙම සිද්ධියක් මට මෙතෙන්දි මතක් වෙනවා එක ගෙදරක පින්වතුනි ඒ ගෙදර සහෝදරයා සහ සහෝදරිය බොහොම සමගියෙන් සමාදානයෙන් ජීවත් වුණා. අයියා හරිම ආදරේ මේ සහෝදරියට නංගිට නංගි වෙනුවෙන් කරන්න තියෙන සියලුම යුතුයකම් මේ අයියා ඉෂ්ට කළා. මෙහෙම ඉන්නකොට එක අවස්ථාවකදී මේ අයියා අසනීප වුණා. මේ අසනීප වුණු මේ සහෝදරයා දවසක් උදේ මූණ හොදලා මූණ පිස දමන්න බැලුවා තමන්ගේ සාලුව ළඟ තියනවා කියලා. තමන්ගේ සාලුව තිබුණේ නැහැ. නංගිගේ සාලුව තියනවා දැකලා ඒ සාලුව අරගෙන මූණ පිස දැම්මා. මේක දැක්ක නංගි අයියා මේ අසනීප වෙලා ඉන්න අයියා තමන්ගේ සාලුවේ මූණ පිස දානවා. මේකට කැමති උනේ නෑ නංගි. නංගි දොස් කිව්ව අයියට ඇයි මගේ සාලියේ මූණ පිස දාන්නේ? මේකෙන් අයියාගේ හිත නරක් වුණා. මේ අසනීප වෙලා හිටපු හින්දා මෙයා කැමති උනේ නෑ Tamanටත් ඒ ලෙඩේ අසනීපේ බෝවි කියලා වෙන්න ඇති. අර සාලියේ මූණ පිස දෑම ගැන දොස් කිව්වා. මේ සුළු සිද්ධිය නිසා අයියා අමනාප වුණා නංගිත් එක්ක. එදා ඉඳලා නංගිත් එක්ක මේ සහෝදරයා කතා කරන්නේ නැහැ. අමනාපයෙන් දෙන්න ගෙදර ඉන්නේ. මෙහෙම ඉන්නකොට පින්වතුනි හදිසිය අසනීපයක් ඇදිලා නංගි මැරුණා. මේ ඇයට මරණාසන්න වෙලාවේ මතක් වෙලා තියෙන්නේ අර අයියට බැනපු එක. මේක සුළු සිද්ධියක්. නමුත් ඇගේ හිතට ආවේ අර අයියත් එක්ක ඇතිවෙච්ච ගැටීම. ඒ නිසා ඈ එලවත් මෙලවත් අතර අන්තර්භාවික තත්වයකටපත් වුණා උපදින්න තැනක් බලා ගන්න තත්වයකටපත් වුණා ඒ තත්වයෙන් ඈ දැන් පින් බලාපොරොත්තු වෙන තත්වයෙන් ඒ ළඟම තැනක ඒ gederම සමීප තැනක නොපෙනෙන ස්වරූපයෙන් ඉන්නවා ඒ ඉඳගෙන ඈ ඒ ගමේ ඉන්න වයසක අම්මා කෙනෙකුට ආවේශ වෙලා Taman ඉන්න හැටි කියනවා පස්සේ අපේ මහානායක හාමුදුරන් වහන්සේට මේක ආරංචි වෙලා නායක හාමුදුරුවෝ මේ ගෙදරට වැඩම කළා. වැඩම කරලා අර ආවේශ වෙලා ඉන්න කාන්තාවගෙන් ඈ ඉන්න தත්ත්වයේ පිළිවන් තොරතුරු විමසුවා. දැන් ඈ කියනවා මම මේ වගේ දුක්ඛිත තත්ත්වයක ඉන්නේ. මට පින් කරලා පින් අනුමෝදන් කරවන්න ඕන. එතකොට තමයි මට මේ පරිසරයෙන් යන්න පුළුවන්කම තිබෙන්නේ. ඈ කියනවා මේ ගමේ ඉන්න වයසක අම්මට හොඳට සලකලා කෑම බීම ඇඳුම් පැළඳුම් වලින් ඒ අම්මට හොඳට සලකලා දානමය පුණ්‍ය කර්මයක් කරලා මට පින් අනුමෝදන් කරවන්නට එතකොට තමයි මට මේ පරිසරයෙන් යන්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට නායක හාමුදුරුව අහනවා අපි කොහොමද දන්නේ ඔබ මෙතනින් යනවා කියලා. එතෙන්දී ඇය කියනවා රාවේශ වෙලා ඉන්න තැනැත්තිය තුලින් කියනවා ගේ ඉස්සරහා තියෙනවා දෙල් ගහක් ඒ දෙල් ගහේ ගේ පැත්තට තියෙන අත්ත කඩාගෙන වැටෙයි ඒකෙන් දැනගන්න මම මේ පරිසරයෙන් යනවා කියලා. ඉතින් මෙන්න මේ කතාවෙන් අපට පැහැදිලි වුණා මේ කතාවෙම සඳහන් වෙනවා නායක හාමුදුරුව මතක් කරපු ආකාරයට අර දුප්පත් අම්මා කෙනෙකුට හොඳට සලකලා කෑම බීම ආදියෙන් ඇඳුම් පැළඳුම් ලබා දීලා යම්මට සලකලා ධාර්මීය පුණ්‍ය කර්මයක් කරලා පින් අනුමෝදන් කරවලා අවසන් වෙනකොටම අර සිද්ධිය සිද්ධ වුණා කියලා. ඉතින් මම මේ කාරණය මේ කතාව සම්බන්ධ කළේ පින්වතුනි කෙනෙකුගේ මරණාසන්න වෙලාවේ දුර්වල චිත්තක්ෂණයක් පහළ වුණොත් ඒ දුර්වල චිත්තක්ෂණය අනුව තමයි ඒ පුද්ගලයාගේ ඒ තනත්තාගේ හෝ තනත්තියගේ උත්පත්ති සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හැම අවස්ථාවේදීම උත්සාහ කරන්නට ඕන කෙනෙක් මරණාසන්න වෙන අවස්ථාවේදී එයා ළඟට වෙලා අඬන එක නෙවෙයි, වැළපෙන එක නෙවෙයි. අඬන්න දොඩන්න වැළපෙන්න ගියොත් මොකද සිද්ධ වෙන්නේ? අර තැනත්තාට හෝ තැනැත්තියට තමන්ගේ අතීත ජීවිතේ ආවර්ජණය වෙනවා. සමහරට දුර්වල සිතුවිල්ලක් ඇති වුණොත් එම තමා අතින් සිදුවුණු යම්කිසි වැරැද්දක් පිළිබඳ මතකයක් සියයට આવොත් උත්පත්ති ලබා ගන්නේ අයහපත් තැනක. නිසා ඒ වගේ අවස්ථාවලදී ඒ තැනත්තාගේ හෝ තැනැත්තියගේ චේතනාව යහපත් කරවීම සඳහා ආගමික කටයුත්තක් තමයි සිද්ධ කළ යුත්තේ. මේ දේවදූත සූත්‍රයෙන් අපට පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ එදා ඒ දේශනා කළ කරුණු අනුව වර්තමාන කාලේ අර වෛද්‍ය රේමන් මූඩි වගේ අය කරපු පරීක්ෂණ වලින් පැහැදිලි වෙනවා අර මරණාසන්න වෙලාවේ ඒ පුද්ගලයාගේ චේතනාව යහපත් වෙච්ච නිසා නැවතත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා යහපත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාවක් ලැබිච්ච බව. ඉතින් මේ කරුණ අනුව අර ආලෝකමය සත්වයා පෙනෙන්න නොසිට යම්කිසි ආලෝක පුංජයක් වගේ ඉඳගෙන ඔහුගේ ජීවිතේ නැවත ආවර්ජනය කරන්නට සිහිපත් කළා වගේ තමයි අර දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ යම රජුරෝ උත්සාහ කරනවා දේවදූතයන් මාර්ගයෙන් ඔහුට හෝ ඇයට ඒ මලෝන්ගේ ලෝකෙට ගිහිල්ලා ඉන්න යම ලෝකෙට ගිහිල්ලා ඉන්න පුද්ගලයාට නැවත නැවත ජීවිතේ කරපු යහපත් ක්‍රියාවන් පිළිබඳ ආවර්ජනය කරන්න. අර රේමන් මුඩි පරිසෙන් ලක් කරපු කාන්තාව සඳහන් කරනවා Tamanට Tamanගේ ජීවිතේ හරියට රූපවාහිනී තිරයක අතීත සිද්ධි නැවිලා පේනවා වගේ නොඑක් සිද්ධි නැවිලා පේන්න පටන් ගත්තට පස්සේ ඈට හිතුණලු නැවත මගේ වගකීම ඉෂ්ට කරන්න නැවත යන්න ඕන මනුස්ස ලෝකෙට කියලා. අන්නේ සිටිවිල්ල ඇති වුණාම තමයි නැවතත් අර මැරුණා කියලා වෛද්‍යවරු තීරණය කරලා තිබුණු ශරීරයට පණ ආවා කියලා සඳහන් වෙන්නේ. අර දේවදූතේ සඳහන් දේවදූත සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට අර යම රජ්ජුරුවෝ දේවදූතයන් ගැන මතක් කරන අවස්ථාවේදී ඒ තනත්තාට හෝ තනත්තිට මතක් වුණොත් තමන්ගේ ජීවිතයේ මීට ඉස්සෙල්ලා කරපු කුසල කර්මයක් පිළිබඳව ඒව සිහියට ආවොත් එයා නැවත මිනිස්ය කාන්තාවගේ කුසයකට ඇතුල් වෙනවා එහෙම නැත්නම් යහපත් කෙනෙකුත් පත්‍ය ලබා ගන්නවා. පින්වත්නි මේ කරුණ අනුව ඔබ හැම දිනාටම පැහැදිලි කර ගැනීමට මේ අවස්ථාවේ මේ ධර්ම දේශනාවෙන් අවශ්‍ය වෙන්නේ මේ ජීවත් ඉන්න කාලය තුලදී අපි යහපත් ක්‍රියාවලිය දෙන්නට ඕනේ. අපේ වගකීම් පිළිබඳ අපට අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙක් වශයෙන් තමන්ගේ වගකීම් කොටසක් තියෙනවා. ඒ කාර්ය හරියට ඉෂ්ට කරන්නට ඕනේ. ඊළඟට පියෙක් විදියට පියෙක් වශයෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් කොටසක් තිබෙනවා. දරුවෙක් විදියට නම් ඉගෙන ගන්න කාලයේ නියම අධ්‍යාපනයක් ලබා ගනිමින් දෙමාපියන්ට කීකරුව හොඳ ශිෂ්‍යයෙක් විදියට දරුවෙක් විදියට කටයුතු කළ යුතු ආකාරයක් තියෙනවා. අපි හිතුවොත් එම ආයතනයක සේවකයෙක් විදියට නම් ඒ සේවකයා ආයතනයේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයට තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්නට ඕන. යම්කිසි ආයතනයක ස්වාමියෙක් නම් ඒ ස්වාමියෙක් විදියට ඒ ආයතනයේ තමන්ගේ වාක්‍යෙම තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. එක උගත් දාර්ශනිකයෙක් සඳහන් කරලා තිබෙනවා මේ ලෝකයේ රඟහලා අපි ඔක්කොම නළුවෝ එතකොට අපිට ඒ අවස්ථාවල සංග පෑවිතු චරිතයක් තියෙනවා දැන් නාට්‍යයක් බලලා සමහර අය කියනවා එයා හොඳයි ඒ වේදිකාවේ එයා හොඳට ඒ චරිතය රඟපෑවා කියලා ඒ අවස්ථානුකූල චරිතය රඟපාලා තියෙනවා නම් ඒ නාට්‍ය හොඳ නාට්‍යයක් කියලා හැමදෙනාම කතා කරනවා ඒ වගේ මේ ජීවිතය කියන්නේ පින්වතුනි උපන්දා පටන් මැරෙන මොහොත දක්වාම ඒ ඒ අවස්ථාවල අපේ අතින් ඉටුවේ යුතු යම්කිසි වැඩ කොටසක් තියෙනවා. ඒ වගකීම ඒ අවස්ථාවේ ඒ තලයේදී ඒ භූමිකාවේදී හරි විදියට තමන්ගෙන් ඉෂ්ට වුණා නම් මරණය ගැන බය වෙන්න දෙයක් නැහැ. මරණය කියන එක කොතන සිද්ධ වුණත් කොහොම සිද්ධ වුණත් අර මරණාසන්න වෙලාවේ තමන්ට සිහිපත් කරන්න පුළුවන් හොඳ අතීතයක් තියෙනවා නම් තමන්ගේ වගකීම් ටික හරියට ඉෂ්ට කළා කියලා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා නම් ආවර්ජනය කරන්න පුළුවන්කම තිබෙනවා නම් මරණයට බය වෙන්න දෙයක් නැහැ ඒ මරණයට නොබියව මුහුණ දෙන්න පුළුවන් හරියට නින්දටපත් වුණා වගේ ඒ තැනත්තාට සැනසීමක් ලැබෙනවා මරණයෙන් පස්සේ ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් ඔබ හැමදිනාම සිහියට ගත යුතු දෙයක් තමයි අපට අප කරන යම් යම් වැරදි ක්‍රියාවන් නිසා අයහපත් ක්‍රියාවන් නිසා විපාක දෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. කාටවත් තමන්ගේ අම්මටවත් පියාටවත් සහෝදරයෙකුටවත් සහෝදරයෙකුට ඉදිරිපත් වෙලා ඒකින් වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. අර තමන් කරපු දේවල් වල විපාක ඒ උත්පත්ති ලබා ගන්න තල අනුව විපාක විඳින සිද්ධ වෙනවා. ඒකෙන් මිදෙන්න නම් ගැලවෙන්න නම් මේ ජීවත් වෙන්න කාලයේදී තමන්ගේ වගකීම් තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් තමන්ගේ ජීවිතය පිළිබඳව ඔබට යම්කිසි අවබෝධයක් ජීවත් වෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඇතැයි කියලා මා අදහස් කරනවා. මේ ජීවත් වෙන කාලය තුලදී හොඳ මිනිසයන් විදියට ධාර්මික ජීවිත ගත කිරීම සෙසු අයටත් ආදර්ශයක් වෙනවා. ඒ විදියට යහපත් ජීවිතයක් මෙලව ගත කිරීමට මේ ධර්ම දේශනාවෙන් ඔබට යම්කිසි ශක්තියක් ලැබෙන්නට ඇතයි කියලා මා විශ්වාස කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබ ලබා ගන්නාලද මේ ධර්ම ශක්තිය මාර්ගයෙන් ඔබ හැම දිනාටම ධර්මඥානෙ පහළ වේවා. හොඳ යහපත් පුද්ගලයන් විදිහට ජීවිතේ ගත කිරීමට ශක්තිය ලැබේවා. ඔබේ ජීවිත මෙලොව වශයෙන් වාසනාවන්ත වේවා. අවසානයේදී අප සෑම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ඊ타මත්ම සැපයයි නිවිසනසී පැමිණවදාලා අමා මහ නිවනින් සැනසීම ලැබේවායි සෑම දිනම ප්‍රාර්ථනා කරගන්නට. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ත්වං සදාති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ කල්වැසි වසීවා කිත්වතු සාර වේවා සත්සිත් නිවේවා රජය දැහැමිව රට රකීවා අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කොළඹ කෝට්ටේ පාරේ ඥානෝභාස පොත්කුල් විහාරවාසී නාලන්දා විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද උඩුපිහිල්ලේ විමල බුද්ධි ස්වාමින්ද්‍රයන් වහන්සේ